නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මහානුභාව සම්පන්න උතුම් ධර්මයේ තුල නිවන් මඟ එකෙල්ලේ පෙන්වා දෙන උතුම් ධර්ම කරුණු කීපයක් තිබෙන දේශනාවක් තමයි චරන්ත සූත්‍රය අංගුත්තර නිකාය දෙක පොතෙහි සඳහන් වන චරන්ත සූත්‍රය තුල අන්තර්ගත වන දහම් කරුණු එකෙල්ලේම නිවන් මඟ ප්‍රකාශ කරනු ලබනවා බලන්න මේ දේශනාවේ අපට කොහොමද භාගතුන්ස කියා දෙන්නේ? චරතෝ චේපි භික්ඛවේ භික්ඛුනෝ uppajjati කාම විතක්ඛෝවා ව්‍යාපාද විතක්ඛෝවා විහිංසා විතක්ඛෝවා මහණෙනි ඇවිදිමින් සිටින භික්ෂුවකට කාම විතරකයක් හෝ ව්‍යාපාද විතරකයක් හෝ විහිංසා විතරකයක් හෝ උපදිනවා තංච බික්කු අදිවාසීති භික්ෂුව ඒ විතර්කය ඉවසනවා න පජහති ඒක බහැර කරන්නේ නැහැ ඉවත් කරන්නේ නැහැ සිතෙන් න විනෝදේති දුරු කරන්නේ නැහැ න ව්‍යන්ති කරෝති ඒක නැති කරලා දාන්නේ නැහැ න අනභවං ගමේති ඒ විතර්කය සම්පූර්ණයෙන් දුරු කරලා දාන්නේ නැහැ. චරම්පි භික්ඛවේ භික්ඛු ඒවම් බුතෝ මහණෙනි බඳුයේ වේදිනා වූ භික්ෂුව අනාථාපි කෙලස් තවන වීරියෙන් තොරයි අනෝත්ත්පි පවට බය නැති කෙනෙක් පවට බය නැහැ සතතං සමිතං කුසීතෝ හීන වීරියෝති උච්චති. නිතරම නිරන්තරයෙන් කුසීතව වාසය කරන හීන වීරියෙන් යුක්ත කෙනෙක් විදිහටයි එයා සලකන්නේ. ඉතින් මේ විදිහට මේ ඇවිදිමින් සිටියේදී වේවා වාඩි වෙලා සිටියේදී වේවා හිටගෙන සිටියේදී වේවා නිදාගෙන නිින්දට ඉඩ නොදී සතපී සිටිද්දි වේවා යමෙක් ඒ උපදින කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන අකුසල විතරකයන් ඉවසනවා නම් දුරු කරන්නේ නැත්නම් ඒ වසිතෙන් බැහැර කරන්නේ නැත්නම් අභාවයටපත් කරන්නේ නැත්නම් යලි උපදින් නැති ස්වභාවයටපත් කරන්නේ නැත්නම් ඒ බඳු ඒ යවිදින්නා වූ හෝ වේවා ඒ කුමන ඉරියවකින් හිටියත් ඒ භික්ෂුව කෙලස් තවන වීරිය නැති, පවට බය නැති, නිරන්තරයෙන් කුසීතව වාසය කරන හීන වීරියෙන් යුතු කෙනෙක් විදිහටයි භාගතුන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඒ වගේම තමයි යම් භික්ෂුවක් ඇවිදිනකොට වේවා, සිටගෙන ඉන්නකොට වේවා, ඉඳගෙන ඉන්නකොට වේවා නොනිදා හාන්ස් වෙලා ඉන්නකොට වේවා ඉපදින යම් කාම විතරකයක් වේවා ව්‍යාපාද විතරකයක් වේවා විහිංසා විතරකයක් වේවා ඉවසන්නේ නැත්තම් ඒ කියන්නේ කැමැත්තකින් ඉන්නේ නැත්තම් සිතෙන් ඒ බැහැර කරනවා නම් සිතෙන් ඒ විතරකේ දුරු කරනවා නම් සිතේ විතරකේ යලිහට නොගන්න විදිහට අභාවයටපත් කරනවා නම් නසල දානවා නම් විතරකේ යලි හට නොගන්නා දෙයක් බවට පත් කරනවා නම් අන්න ඒ බඳු ඇවිදින භික්ෂුවක් වේවා ඒ බඳු ස්වභාවයේ ඇවිදිමින් සිටින භික්ෂුවක් වේවා වාඩි වෙලා ඉන්න භික්ෂුවක් වේවා සිටගෙන ඉන්න භික්ෂුවක් වේවා නොනිදා හාන්සිලා ඉන්න භික්ෂුවක් වේවා ඒ කාම විතරක ආදී අකුසල විතරකයන් මේ විදිහට නසමින් නම් සිටින්නේ අන්නේ බඳු භික්ෂුවක් කෙලස් තවන වීරි නියුක්තයි පවට බයෙන් යුක්තයි. ඔව්. නිරන්තරයෙන් ඇරඹු වීරියෙන් යුක්ත ආරද්ධ වීරියෙන් යුක්ත වූ භික්ෂුවක් විදිහටයි භාගතුන් වහන්සේ හඳුන්වා දෙන්නේ. ඒතර ඒ ස්වභාවයම තමයි උපාසක උපාසිකාවන්ට. ඒතර අපිට මේ මේ ධර්මයේ තුල අප තේරුම් ගත යුතු දේ තමයි වාඩි වෙලා හෝ කමක් නැහැ ඇවිදිමින් හෝ කමක් නැහැ හිටගෙන ඉඳමින් හෝ කමක් නැහැ. නොනිදා හාස් වෙලා ඉඳමින් හෝ කමක් නැහැ. ඒ කුමන ඉරියවකදී හෝ අප විසින් කළ යුතු දේ කුමක්ද කියලා අප මේ දේශනාව ඇසුරෙන් ඉගෙන ගත යුතුයි. බොහෝ දිනාගේ කැමැත්ත තියෙන්නේ වාඩි වෙලා ඉරමිනියන් ගොතාගෙන පළඟ පිහිටවගෙන භාවනාවක් කරන්නයි බොහෝ අයගේ කැමැත්ත සහ උනන්දුව තියෙන්නේ සහ ඒ විතරයි භාවනා කරන ක්‍රමවේදය කියන අදහසේ තමයි ඇතමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රමයේ පමණයි අනුගමනය කරන්න උත්සාහ කරන්නේ. වාඩි වෙලා පල්ලකක් බැඳගෙන අ භාවනා කිරීම පමණයි ක්‍රමයේ කියලා අදහසේ ඇතමයි ඉන්නවා. ඒ නිසාම ඒ බඳු භාවනාවක් සඳහා අවකාශය හොයනවා. කාලය හොයනවා. ඒ නිසාම සමහර අය දවසේ අනිකුත් වැඩ කටයුතු අඩාල කරගෙන, ඒ වැඩ කටයුතු දුර්වල කරගෙන, ඒ ඇතැම් විට ඇතැම් වැඩ කටයුතු කඩා කප්පල් කරගෙන කාලයක් හොයාගන්නවා ඉඳගෙන භාවනා කරන්න. සමහරට gedara dore වැඩ කටයුතු අසාර්ථක කරගෙන සමහරට gedara උයන්නෙත් නැහැ, රෙදි හොදන්නෙත් නැහැ. ළමයි ලපටින් කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේ gedara dore සාමාන්‍ය කටයුතු අඩාල කරගනිමින් විවේකයක් හොයන ඇතම් අය ඉන්නවා. ඒ කුමකටද හොයන්නේ විවේකය? එරමිනිය ගොතාගෙන ඒ පළඟක් බැඳගෙන කරන වාඩි වී කරන භාවනාවක් සඳහා ඒ වෙලාවක් හොයන්නේ. මොකද ඒක විතරයි ක්‍රමයේ කියලායි සමහර අයට හිතෙන්නේ. ඒ විදිහට විතරයි ක්‍රමයේ කියලා හිතන්නේ. නමුත් අපිට දැන් මේ දේශනාව ඉගෙන ගන්නකොට තේරෙනවා ඒ පළඟක් බැඳගෙන එරමිනිය ගොතාගෙන ඒ වාඩි වෙලා භාවනා කිරීම පමණක් නොවේ භාවනා කිරීමේ විධික්‍රමය නේද? එහෙම එකක් තේරෙනව නේද අපිට? මොකද භාගතුන්ස කියලා දෙන්නේ කොහමද? ඇවිදින භික්ෂුවක් හෝ කමක් නැහැ. සිටගෙන ඉන්න භික්ෂුවක් හරි කමක් නැහැ. වාඩිලා ඉන්න භික්ෂුවක් හරි කමක් නැහැ. නොනිදා හාන්සල ඉන්න භික්ෂුවක් හරි කමක් නැහැ. ඒ කොයි කාට උනත් කාමිතාරක ඉපදෙන්න පුළුවන්. ඉපදෙනවා. ව්‍යාපාද විතරකේ ඉපදෙනවා. විහිංසාව විතරකේ ඉපදෙනවා. ආ දැන් මෙයා වාඩි වෙලා ඉන්නේ. දැන් අකුසල විතරකේ ඉපදෙනවා කියලා අපිට එහෙම ගන්න බෑනේ. නේද? ඒ කොයි ඉරියව්වෙ හිටියත් ඒ වෙලාවේදී අකුසල විතරකේ ඉපදෙනවා. ඉතින් ආන්ගේ අකුසල විතරකේ ඉපදෙද්දී ඒ වෛවසනවා නම් ඉවත් කරන්නේ නැත්නම් බහැර කරන්නේ නැත්නම් දුරු කරන්නේ නැත්නම් ඒවා නැසල දාන්නේ නැත්නම් ඒවා යලි හට ගන්නා ස්වභාවය වළක්වන්නේ නැත්නම් එබඳු භික්ෂුවක් කුමන ඉරියව්වක හිටියත් ඔහු කෙලස්තාවන වීරිය නැති කෙනෙක් පවට බය නැති කෙනෙක් නිතරම කුසීතෝ වාසික කෙනෙක් හීන වීරියෙන් යුක්ත කෙනෙක් විදිහටයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් අපි හොඳටම තේරුම් ගත යුතුයි මේ කරුණ. එතන බලන්න යම් කෙනෙක් අර විදිහට කල්පනා කළොත් මේ වාඩි වෙලා භාවනා කිරීම විතරයි භාවනාවට සුසු විදිය කියලා මේ අනේ අපට ඒකට වෙලාවක් නැහැ මේ කටයුතු නිසා කියලා හිත කලබල කලබල කරගෙන සමහරට gedara dore තියෙන කටයුතුත් අඩාල කරගෙන එහෙම කරගන්න වෙලාවල් තියෙනව නේද? ඒගොල්ලන් හිතෙන්නේ ගොඩක් වෙලාට gedara වැඩ මට කරදරයි අනේ බාධායි බලන්න භාවනාවක් කරගන්න විදියක් නැහෙනේ කියන ශෝකයේ තියෙන ගොඩක් අයට. සමහරට ඊට සමාන කෙනෙකුට කිව්වොත් ඇත්ත නේ නං කියලාත් කියනවා. අනේ මටත් එහෙම තමයි කියනවා. අනේ අපි කරගත්ත දෙයක් මේ ළමයි හදුව හදුව අපරාධය අපිට දැන් අපේ වැඩක් කරගන්න නෑ. දැන් ළමයිගේ ළමයිත් අපට හදන්න වෙලා කියන අය ඉන්නවා. ඒ මොකද්ද ඒ අඳුනාව? වාඩි වෙලා භාවනා කරන්න නෑනේ කියන එක. නේ? ඉතින් ඒක ඒ හිතන ක්‍රමවේදේ සාර්ථක නෑනේ නේද? බලන්නතර වාඩි වෙලා විතරක් භාවනා කරන්න අවකාශයක් හොයන අය අනික් වෙලාවලදී ඒ අවස්ථාව නැහැ කියලාම විතර්ක උපදින විතර්ක අකුසල විතර්ක නේද? සමහරට gedara ළමයින් එක ගැටෙනවා. ඇයි ළමයිගේ වැඩ කරන්න මට වුණා මට මේ ධර්මයේ ලැබිච්ච වෙලාවේ භාවනාවක් කරගන්න නැහැ කියලා. ඒක මහත්යත් එක ගැටෙනවා. මහත්යගේ කටයුතු කරන්න වෙනවා. ඒක රස්සාව එක ගැටෙනවා. මේ රස්සාව කරනවා කරනවා අපිට භාවනා කරගන්න නැහැ කියලා ගැටෙනවා. එතකොට එයා අර තරහ සිටිවිලි උපදවගෙන නේද? ඒතර එහෙම කෙනෙක් කොහොම හරි කරලා විවේකයක් ලබා ගත්තොත් ඉඳගෙන භාවනා කරන්න ඒ විවේකයත් අර්ථ රහිතයි. නේද? ඉතින් ඒ නිසා අපි කල යුත්තේ කුමක්ද කියලා මේ ධර්මයන් ඉගෙන ගන්නට තීරුම් ගන්න. ඊළඟට අපි හිතමු යම් කෙනෙක් අර වාඩි වෙලා විතරක් භාවනා කරන්න උත්සාහ කරන කෙනා අනිකුත් වෙලාවදී කල යුතු දේ මෙයයි කියලා තේරුම් නොගෙන අනිකුත් හැම වෙලාවකදීම අකුසල විතර්කයට ඉඩ දීලා අකුසල විතර්කය බැහැර කරන්නේ නැතුව වාසය කරමින් සිටියොත් කොහොම හරි වෙලා අපි විවේකයක් ලබා ගත්ත කියලා හිතමු. දැන් එහෙම විවේකයක් ලබා ගන්න ඉන්නවනේ නේද? ඒතර ඒ වගේ විවේකයක් ලබන භාවනාවට උත්සාහ කරනවා. ඒ උත්සාහ කරද්දී කරගන්න බැරි වෙනවා. නේ? නේද? ඉතින් සමහර අය කියනවා කොහොම හරි නිවාඩුවක් ගත්ත අපරාධී නිවාඩුව තාම හිත පිහිටියේ නැහැ නේ කියනවා. අමාරුවෙන් නිවාඩුවක් ගත්තා. ඒ නිවාඩුවේදී ඉතින් භාවනා කරන්න උත්සාහ කරනවා. ඉතින් බොහොම සිහින මවාන උත්සාහ කරනවා. සිහින මවාගෙන අපි දවසකින් දෙකකින් සමාධිය ඇති කරගන්න පුළුවන් කියලා හිතලා තමයි පටන් ගන්නෙ. වාඩි වෙන්නවත් හම්බෙන්නේ නැති අකුසල ඉදරක ඉන්න පටන් ගන්නවා. හරි සංවේගජනක සිද්ධි නේද මේවා? ඈ මේ වගේ දේවල් මට ආරංචි දෙන ගොඩාක් මට වෙලා නෙමෙයි. ඒ කටිට වෙන දේවල් මේ නේද? මේ වෙනවා මෙහෙම නෙමෙයි. ඇයි ඒ වෙන්නේ එහෙම? ඈ? එහෙම වෙන්නේ ඇයි ඒ? මග මෙයයි නොමග මෙයයි කියලා නොදන්න නිසා. මග දන්න කෙනාට පීඩාවක් වෙන්නේ නැහැ පහසුයි නේද? අපි කොහරි අතරමං වුණාම පාර මුණ ගැහුනොත් පහසුයිනේ. පාර මුණ ගහුන් නැත්තම් පාර මුණ ගැහෙන්නේ නැහැ. අපිට කොච්චර පීඩාවක්ද නේ? වෙහසයි නේද? ශෝකයක් නේද ඒක? ආන් ඒ වගේ. නැත්තම් කොහොම හරි කරලා විවේකයක් ලබාගත් වෙලාවේ වාඩිලා භාවනා කරනකොට එයාට පහසුවක් තියෙන්න එපා. නේද? ඇයි පහසුවක් උපදින්නේ නැති? ඒ වාඩි වෙලා භාවනාව පිනිස සිත මෝරලා නැහැ. සිත මෝරලා නැහැ කියලා කියන්නේ? සිත මෝරලා නැහැ කියලා කියන්නේ මොකද්ද? සිත දුර්වල වෙලා නේද? මෝරලා නැහැ කියන්නේ සිත දුර්වලයි. කොමකට දුර්වලයි? අකුසලයන් බිඳගෙන යන්න සිත දුර්වලයි. අකුසලයන් බිඳින්න සිතට ශක්තියක් නැහැ. එහෙනම් සිතට වඩා අකුසලයන් බලවත්. ඇයි අකුසල බලවත් උනේ? අකුසලයන්ට ආහාර ලැබිලා කොයි වෙලාවේද? අර හිටගෙන ඉඳදී වාඩි වෙලා ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ සතර ඉරියවෙදීම වැඩි වශයෙන් වෙලා තියෙන්නේ මොකද්ද? අපිම දන්නේ අපින්ට මොකද වෙලා තියෙන්නේ? කාම විතරක වලට ආහාර දීලා, ව්‍යාපාද විතරකට ආහාර දීලා නේද? විහිංසාව විතරකට ආහාර දීලා සතර ඉරියව්වෙන්ම මේ පෝෂණය වෙලා අකුසල්. ඉතින් බොහොම අමාරු විවේකයක් හදාගෙන ඉඳගත් ගමන් අර පෝෂණය වෙච්ච අකුසල් අවි අමෝරගෙන ආපුවාම අපිට මුකුත් කරගන්න බෑ. හරි සංවේගජනක සිද්ධියක් නේද? ඈ? ඒතර බලන සමහර අය හරි දුකටපත් වෙනවා. අනේ අපෝ මට කරගන්න බෑනේ කියලා. ගොඩාක් දුකටපත් වෙනවා. නේ? ගොඩාක් දුකටපත් වෙනවා. අනේ මට භාවනාවක් කරගන්න බෑනේ. හිත පිහිටන්නේ නෑනේ. මට බුදුගුණ පිහිටන්නේ නෑනේ. කියලා දුකටපත් වෙනා ඉන්නවා. ඇයි පිහිටන්නේ නැත්තේ? ඒ කුසලයේ පවත්වන්න බෑ. අකුසලයේ විසින් කුසලයේ මැඩගෙන සිටිනවා. ඒතර යා වාඩිලි ඉන්න බෑ. සුවයක් නෑ. හිත පිහිටන්න කියලා නැගිටලා එනවා. ඒක හරි සංවේගජනක සිද්ධියක් නේ. එහෙම දෙයින් කී දෙනෙක් පීඩාවටපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මෙයයි මග, මෙයයි නොමග කියලා නොදන්නකම නේද? ඉතින් අපි දන්නවනම් අපට බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන විදිහට අපට බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ කොහොමද? ඇවිදගෙන යද්දී ඇවිදගෙන යද්දී කාම විතරකයක් එනවනම් ව්‍යාපාද විතරකයක් එනවනම් විහිංසා විතරකයක් එනවනම් ඇවිදගෙන යද්දී හරි කමක් නැහැ ඒ බඳු විතරකයක් ආවොත් මොකද්ද කළ යුත්තේ? ඉවසන්ට හොඳ නෑ ඒක. ඒ කියන්නේ ඒකට කැමැත්තක් ඇති කරගන්න හොඳ නෑ. ඒ අකුසල විතරකේ කැමැත්තක් ඇති කරගන්න හොඳ නෑ. අකුසල විතරකයට අකමැත්තක් ඇති කරගන්න ඕන. ඇවිදගෙන යද්දි හරි කමක් නැහැ. ඇවිදගෙන යද්දි වෙන්න පුළුවන්, හිටගෙන ඉඳද්දි වෙන්න පුළුවන් නේද? හාන්ස් වෙලා ඉනකොට වෙන්න පුළුවන්. අකුසල විතරකක આવොත් අපි කර යුත්තේ මොකද්ද? ඉවසන්න හොඳ නැහැ. මුලින්ම වෙන වැරද්ද මොකද්ද? මුලින්ම වෙන වැරද්ද තමයි අකුසල විතරකක આવොත් ඉවසන් ඉන්නවා. ඉවසනවා කියලා කියන්නේ දැන් ඉවසනවා කියන වචනේ ගොඩක් කටියට වර්ධව ගන්නවා. දැන් ඉවසනවා කියලා කියන්නේ අර සමහර අයට එකපාරට හිතෙන්නේ මොකක්ද? ඉවසනවා කිව්වම. ඈ ඉවසනවා කියම මොකක් මොනවාගේ අදහසද කොටගෙන එන්නේ? අර කාගෙන ඉන්නවා කියලා කියන්නේ එහෙම අදහසක් නේ දෙන්නේ. ඈ බරක් ඔළුවේ තියාන වැටෙන්නේ නැතුව ඉන්නවා කාගෙන. නැත්තම් හිතේ අර දත් කාගෙන ඉන්නේ ඒක ඉවසනවා කියලා හිතන්නේ නේ. නේද? එහෙම ඉවසෙල්ලකුත් තියෙනවා. ඒක නෙමෙයි මේ ආරම්භයේදී ඉවසන්නේ නැහැ කියන එක අදහස් වෙන්නේ. අකුසල විතරකක් ආපුවම දත් කාගෙන ඉන්නවද කවුරුත්? එහෙම වෙලා නැහැ නේද ඔයගලන්ට? ආ එහෙනම් ඊවසනවා කියලා අර්ථය මෙතෙක් අපි අරන් තියෙන අර්ථය වැරදි නේද? මොකද්ද ඒතර අකුසල විතරකක් ආවම ඊවසන්න හොඳ නැහැ කියන එක දැන් අපි දැන් තේරුම් ගන්න ඕනේ. මොකද්ද ඊවසන්න හොඳ නැහැ කියන්නේ? ඒක තියෙනවට කැමති වෙන්න හොඳ නැහැ. අපේ අතේ අසූචයක් ගැවුනොත් ඒක තියෙනවට අපි කැමතිද? ඉවසනද අපි ඒක? ශාහර්ෂෝක් කියලා. ඉවසන්නේ නැහැ නේද? ඇයි ඉවසන්නේ නැත්තේ? කවදද අපි ඉවසීම් ඉවසන්නේ නැතිකම? දැන් අතේ අසුචි ටිකක් ගෑවෙනවා. අතේ අසුචි ටිකක් ගෑවුනොත් අපි ඉවසනවද ඒක? කමන්නේ ගෙදර ගිහලා හොද ගන්නවා. කියලා අත සාක්කුවේ දා ගන්නවද? එහෙම කරන්නේ නැහැ නේද? එහෙනම් අතේ අසුචි ටිකක් ගෑවුනොත් ඉවසන්නේ නැහැ. ඒ ඉවසන් නැති ස්වභාවය කවදද අපි ඇති කරගන්නේ? අසූචි ටික ගෑවෙනකොට නෙවෙයි. ඊට පෙර අපි ඒක උපදවගෙන අපි ළඟ තියෙන්න ඕන. එහෙම නැති නිසානේ පුංචි කාලේ අසූචි ගෑවෙනවම කටේ තියාගන්නේ. ඒතර අපි උපදවගෙන නෑ ඒක. තේරෙන්නේ නෑ. අසූචි අපි ගෑවෙන්න ඕනෙත් නෑනේ තියෙන එකක් අරන් කටේ දාගන්නවනේ පොඩි කාලේ. ඇයි අපිට ඒක අයින් කරන්න ඕන කියන අකමැති හිතක් තේරෙන්නේ නෑ. නේද? එහෙනම් අකුසලයේ ඉපදුනහම අකුසල විතර්ක ඉපදුනහම ඒක තියාගන්න හොඳ නෑ කියන ඒ කියන අකමැති සිත පෙරදීම උපදවාගෙන සිටිය යුතුයි. මක් නිසාද? ඇයි කඩු පහර වැදෙන්න පෙර සන්නාහය ඇඳගෙන සිටිය යුතුයි. ඊතල පහර වැදෙන්න පෙර සොල්දාදුවා සන්නාහය කියන්නේ ආයුධය වදින්න නැති ඇඳුමනේ ඒකනේ ඒක සන්නාහය කියන්නේ. ඒ ඇඳුම ඇඳගෙන සිටිය යුතුයි. කවදද ඇඳගෙන ඉන්න ඕනන්නේ? ඊතලේ දුන්නෙන් සතුරා විසින් ඊතලේ දුන්නෙන් මුදනවා. දුන්න ඇදලා ඊතලේ අතහරිනවා. එතකොටද අපි සන්නාහය ඇඳගන්නේ. සැබෑ සොල්දාදුවා සන්නාහය අතේ අරගෙන යුද්ධයට යන්නේ නැහැ. ඇඳගෙන යන්නේ. නේද? සන්නාහය ඇඳගෙනයි කඳුරෙන් එළියට බහින්නේ. අපි කඳුරෙන් එළියට බහින්නේ සන්නාහයේ සහිතවද කියලා කල්පනා කරා. අපිට අකුසල විතරක පහර දෙන්නේ පාරේදී බස් එකේදී වැඩපොලේදී නේද හිතට විදින්නේ ඊතල වලින්. කාම විතරක කියන හිත වීතල කාම විතරක කියන ඊතල වලින් සිත පසාරු කරගෙන විදින්නේ කොහෙද? පාරේ දීනේ, බස් එකේ දීනේ, වැඩ පොලේ දීනේ. ඒතර ඒ ඊතලේ ඒ කාම විතර්කය කියන ඊතලයේ හදවත පසාරු කරගෙන යනකොට ඊට පස්සේන අපි සන්නාහය ඇඳගන්නේ. හ්ම්? පෙරනේ මොකද්ද අපි ඇඳගත් යුතු සන්නාහය? අකුසලයට අකමැති සිත. මොකක්ද ඒ සිත? අපි මේ දේශනාව එකනේ ඉගෙන ගන්න දෙන්නේ. ඔයගොල්ලෝ ඒක ඉගෙන ගත්තේ නැද්ද? උදේ ඒක ඉගෙන ගත්තේ නැද්ද? ඈ? අපි කලින් සූදානම් වෙලා ඉන්න ඕන නේද? අපට අකුසල් ඉපදෙයි. ඇයි අපි බුදුබණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය අහලා තියෙනවා. එතන අපට තේරෙන්න ඕන කාම විතරක කියලා දෙයක් තියෙනවා. ඒ විතරක ආපුවාම ඊතලෙන් විදින්නා වගේ සිත පසාරු කරගෙන යනකොට උහුලන්න බෑ. අපි අහලා තියෙනවා. අපිට විඳලා තියෙනවා. නේ? එහෙනම් අපට ඒ පිළිබඳ අත්දැකීම් තියෙන ආය විදිහට අපි පෙරදීම සූදානම්ව සිටිය යුතුයිනේ. මොකක්ද සූදානම? මොකක්ද සන්නාහය? uppannānaṁ akusalānaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති කියන්නේ අන්න එකට. උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවාගෙන සිටිය යුතුයි. ඒක පෙරදීම කළ යුතුයි. ඒක කිරීම තමයි ධර්මයේ පුරුදු කිරීමේ ආරම්භය. ඇයි අපි බුදුරජාන් වහන්සේගේ අහන්නේ ධර්මයෙන් අහන්නේ කුමක්ද? අකුසල් කියලා දෙයක් තියෙනවා. ඒ අකුසල් තමයි දුකේ හට ගැනීම. ඒ අකුසල් කරකස දුක් උපදවන දේවල්. මේ විදිහට ධර්මය අහන්න අහන්න අපි අකුසලෙන් විඳපු දුක් මතක් වෙන්න ඕන. සොල්දාදුව වඩාත් ශක්තිමත් වෙන්නේ කෑ පහර මතක් වෙනකොට. නේද? ඉතින් ඒ නිසා බණ අහනකොට ධර්ම ඉගෙන ගන්නකොට තමාගෙන සිත යොමාගත් කෙනාට ඒ ධර්මයේ තමා තුළම පේන්න පටන් ගන්නවා. කුමක්ද තමා තුළ පේන ධර්මය? කාම විතරක වලින් විඳි දුක් Tamanට තේරෙන්න ඕන. ව්‍යාපාද විතරක වලින්, විහිංසාවේ විතරක වලින් විඳි දුක් Tamanට තේරෙන්න ඕන. එතකොට ඒ විතරක හේතු කොටගෙන ඇති වූ දැවිලි තැවිලි පීඩා දන්න කෙනා ඒ දුක් උපදවන්නා වූ කාම විතරක වලට ඒ කාම විතරක වලට බයයි අකමැති පිළිකුල් ඒවා දුරු කරන්න ඕන කියන කැමැත්ත යා තුළ තියෙනවා ඒක තමයි uppannānaṁ kusalaṇaṁ dhammānaṁ පහනාය චන්දං ජනේති කියලා කියන්නේ. උපන් අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදව ගන්න ඕන කියන එකට. ඒ කැමැත්ත නැති කෙනෙක් ඇවිදගෙන යද්දී විතරක් අකුසල විතරකයක් ඇති වුණොත් ප්‍රහාණය කරන්න පුළුවන්ද? දැක්ක නේද අනතර සූක්ෂමයි නේද යුද්ධ කියන එක? ඈ? යුද්ධ කියන එක අපි හිතන තරම් ලේසි නෑ නේද? සූක්ෂමයි නේ? ඒ කියන්නේ බැරි එකක්ද? ඈ? නුවණ පාවිච්චි කරාම තමයි සියුම් දේවල් ජයගන්නේ. නුවණ නැති කෙනාට කඳු වගේවත් දාගන්න බෑ. කන්ද වගේ පෙනුනත් දකින්න බෑ. නේද? ඒ නුවණ අපි පාදව ගන්න මේ ධර්මයේ කතා කිරීමෙන්. අකුසලේ දුරු කිරීම සඳහා පෙර සූදානමක් අපි ළඟ තියෙන්න ඕනේ. ඒ තමයි උපන් අකුසලේ දුරු කරන්න ඕනේ කියන කැමැත්ත ඇති කරගන්න. ඒතර ඒ උපන් අකුසල් දුරු කරන්න ඕනේ කියන කැමැත්ත තියෙන කෙනා කැමැත්ත තිබූ පමණ එක පාන්න නැති වෙලා යන්නේ නැහනේ නේද? ලොකු මහන්සියක් ගන්න වෙනවා. ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒක අපි දැනගන්න ඕන. අපි මේ ධර්මයේ සුළු වේලාවකින් කතා කරද්දී සුළු වේලාවකින් පුහුණු කර අවසන් කළ නොහැක්කක් කියලා තේරුම් ගන්න ඕන. සුළු වේලාවකින් අපි කතා කරනවා. නමුත් පුහුණු කිරීම දීර්ඝ කාලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දීර්ඝ කාලයක පුහුණුවක් සඳහා සූදානම් විය යුතුයි කැප කළ යුතුයි. ඉතින් දීර්ඝකාලීන පුහුණුවේ ආරම්භය තමයි උපන් අකුසල් දුරු කරන්න ඕනේ කියන ඒ සතර සම්‍යක් ප්‍රදන් වීරියට අයිති වීරිය. ඉතින් ඒ සඳහා උපන් අකුසල් දුරු කිරීමේ කැමැත්තයි ඇති වෙන්න ඕන. ඒ කැමැත්ත තියෙන කෙනා වෑයම් කරලා වීරිය උපදවලා දැඩි වීරිය අරගෙන ඒ උපන් අකුසලයේ බැහැර කර ගන්නවා. ඉතින් කලකදී ඒ උපන් අකුසල් සියල්ල බැහැර කරගන්න පිරිසිදු සිත ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපිට තේරෙන්න ඕන මේ උපන් අකුසල් එකපාරට බැහැර වෙලා යන්නේ නැහැ. මුලින් ලොකු කැමැත්තක් ඇති කරගන්න ඕන. ඊට කලින් මේ අකුසල් වල දුක් විපාක අපිට තේරිලා තියෙන්න තේරුම් ගන්න ඕන. ඊට පස්සේ අපි ඒ අකුසල් දුරු කිරීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම පවත්වාගෙන යන්න ඕන. අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන. දැන් ඔයගලන්න මෙහෙම කිව්වම නම් අපොයි මේක නම් කරගන්න බැරි වෙයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. අමාරුයි පුළුවන් කරන්න. කරන්න පුළුවන්. ඒ කරන රටාව දැනගත්ත පස්සේ මේක අමාරු නෑ. අඛණ්ඩව කරන්න ඕන. අඛණ්ඩව කරගෙන යෑම පිණිස උවමනා ක්‍රමේ තමයි මේ දේශනාවේ පෙන්වන්නේ. දැන් සාමාන්‍ය කෙනා හිතන්නේ නෑ අකුසල් දුරු කරනවා වාඩි වෙලා භාවනා කරලා. දවසේ පැය ගාණක් සාමාන්‍ය දිනෙලා විනාඩි 10ක් 15ක් ඉඳගෙන උත්සාහ කරද්දී පුළුවන් කියලා හිතන්නේ ඒකයි. නමුත් ඒ විදිහට නෙවෙයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ කොහොමද? ඇරඹූ වීරිය තියෙන්න ඕන. අකුසල් දුරු කිරීමේ උපන් අකුසල් දුරු කිරීම පිණිස ඇරඹූ වීරිය වීරිය ආරම්භ කරලා තියෙන්න ඕනේ. ඒතර වීරිය ආරම්භ කරලා තියෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම වීරියෙන් යුක්තව ඉන්නවා කියන එකයි. ආරම්භ කළ වීරිය ආරද්ධ වීරිය කියන්නේ ඒකයි. වීරිය ආරම්භ කරලා ඉතින්නේ යා. කවදාද අතහරින්නේ? අතහරින්න අවස්ථාවක් තියෙන්නේ කවදද? ඈ? අකුසල ප්‍රහාණය වීමත් එක්ක වීරිය වීරිය අමුතු වීරියක් විතර ඕනේ නැහැ නේද? වීරිය සම්පූර්ණයි. නේද? එහෙනම් ආරද්ධ වීරිය වීරිය ආරම්භ කර සිටීම දිගටම සිටිය යුතුයි. වීරිය අතහැරනවා අතහැරෙන කොයි වෙලාවෙද? නින්දෙදී. ඒතර වීරියක් අපිට නැහැ. නින්දෙදී. නින්ද නැති නොනිදා හාන්සලා හිඳිද්දිත් ඇවිදගෙන යද්දිත් ඉඳගෙන ඉඳද්දිත් සිටගෙන ඉඳද්දිත් ඒ සතර ඉරියව්වේදීම ඇරඹු වීරින් යුක්ත කෙනා විදියට කටයුතු කරන්න නම් කොහොමද කරන්න තියෙන්නේ? උපන් අකුසලය උපන් අකුසල විතර්කය ඉවසන් නැති කෙනා ඒ අකුසල විතර්කය හිතෙන් ඉවත් කරනවා දුරු කරනවා බැහැර කරනවා ඒක නැති කරනවා. සම්පූර්ණයෙන් නැතිකරන්න නැති කළා දානවා. ආන් ඒ විදිහට කටයුතු කරන කෙනා තමයි කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනා. පවට බයෙන් යුක්ත කෙනා. කුසීත බව නැතුව ඇරඹු වීරියෙන් යුක්ත කෙනා බවට පත් වෙන්නේ. එහෙනම් ඇරඹු වීරියෙන් යුක්ත බව මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න කෙනා තේරුම් ගන්න දෙයක් තමයි ඇරඹු වීරිය කියන එක පැත්තකින් තියලා බෑ නේද? ඈ ඒක හැම වෙලාවෙම තියෙන්න ඕනේ නේ මේ ධර්මයේ පෙන්වන විදිහට කටයුතු කළොත් අරඹු වීරිය හැම වෙලාවෙම තියෙනව නේද දැන් අපිට වීරිය නැතිකම තියෙන්නේ නමුත් මේ ධර්මයේ තියෙන පිළිවෙලට අපි වර්ධ කරගත්තොත් අරඹු වීරිය හැම වෙලාවෙම තියෙනවනේ නේද ඒ අරඹු වීරිය පටන් ගන්නෙන් කොතනින්ද අකුසල් දුරු කරන්න ඕන කියන කැමැත්තත් එක්ක එහෙනම් අපි නිරන්තරයෙන්ම අකුසලයේ දුරු කරන්න ඕන කියන කැමැත්ත තුල ඉන්න ඕනේ ඒ කැමැත්ත තුල ඉන්නකොට ඔන්න අකුසලයක් එනවා. දැන් අපි ඒතර අකුසලයට කැමැති හිතෙන් ඉන්නේ. ඈ? දැන් අපි ඒතර අකුසලයට අකමැති හිතෙන් ඉන්නේ නේද? දැන් අන්න ඒ විදිහ අකුසලයට අකමැති හිතෙන් ඉන්නකොට ඒ විතර්කය ඉවත් කරන්න උත්සාහ කරනවා. බැහැර කරන්න උත්සාහ කරනවා. දුරු කළා දානවා. යලි යලි ඒ එනේන විතර්කේ දුරු කරන දුරු කරන යලි හට නොගන්නා ස්වභාවයටපත් වෙනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්න අර සතර ඉරියව්වේදීම ඒ උත්සාහයේ නිරත වෙන්න ඕන. ඉතින් මේක මේ බය විය යුතු දෙයක් නෙවෙයි. බය වෙන්න එපා. ඔබට ඔබට බයක් ඇති වෙන්න පුළුවන් මේක නම් බැරි වෙයි කියලා. එහෙම නෑ. බැරි වෙන්නේ කලබල කරගන්න කෙනාට. පොඩ්ඩක්වත් කලබල නොවි මේ කටයුත්ත කරගෙන යන්න උත්සාහ කිරීමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ මේ මේ වැඩපිළිවෙල අනුගමනය කරන්න කලබල නොවි උත්සාහයක් ගන්න. කලබල නොවි උත්සාහයක් ගන්න. එකපාරට පෙරලන්න නෙමෙයි. එකපාරට අකුසල් ගෙවන්න නෙමෙයි. එහෙම කරන්න බෑ. එහෙම කරන කෙනා තමයි කලබල වෙලා බය වෙලා ගොඩාක් දුර්වල වෙලා යනවා. කලබල නොවි මේ කරන ක්‍රමවේදයේ තේරුම් ගන්න කලබල නොවි හිමීට උත්සාහයක් ගන්න. ඒ උත්සාහය සරලව පටන් ගන්න අඛණ්ඩව කරන්න. ඒ උත්සාහය අතහරින්නේ නැහැ. ගොඩක් කට්ටිය ගොඩාක් ලොකුවට පණගෙන ටික වෙලකින් අතහරිනවා. අර සාමාන්‍ය භාෂාව තියෙන කන්දෙන් පටන්ගෙන කෙන්දෙන් ඉවරන එකනේ. එහෙම නෙවෙයි මේ ක්‍රමවේදය. මේක කෙන්දෙන් පටන් ගන්න. පොඩිවට පටන්ගෙන බලවත් කරන්න පුළුවන්. සමහරු නිවාඩුත් ඔක්කොම දාලා පය දෙක තුනක් එකට භාවනා කරන කියලා බලනවා. හ්ම් විනාඩියක්වත් කරගන්න බෑ. එහෙම බෑ කරන්න. එහෙම කරන්න පුරුදු නෑනේ. අපි පොඩ පොඩ කර කර පුරුදු කරන්න ඕන. හැබැයි පුරුදු කිරීම අතහරින්නේ නෑ. දැන් මේ දේශනාවේ තියෙන විදිහට උත්සාහ කරන්න බලන්න ඇවිදගෙන යද්දිත් වාඩි වෙලා ඉඳද්දිත් නිදාගෙන ඉඳද්දි හිටගෙන ඉඳද්දි සතර ඉරියව්වේදීම හිතට එන අකුසල් දුරු කරන්න ඕනෑ කියන කැමැත්ත හිතෙන් කලින් උපදවන්න. උපදවගෙන ඒ සඳහා කැමැත්තෙන් හිටියොත් බලන්න කර ඒ ක්‍රමයට නොකිරීද කියලා. එහෙනම් අර උපදින අකුසල් දුරු කිරීමේ කැමැත්ත කල්ැතුවම තියෙන්න ඕන හිතේ. එහෙනම් ඒ කැමැත්ත ඉපදෙන්න නම් අකුසලයේ ගැන බයක් අකුසලයේ විපාක ගැන බයක්. මේ තියෙන අකුසල විපාක ගැන බය තියෙනවා කියලා නේද? අරඹු වීර්ය තියෙන කෙනාට නේද? මුලින් තියෙන ආතාපී අකුසල් දුරු කිරීමේ බලවත් කැමැත්ත. එයා තුල අකුසල බය තියෙනවා. අරඹු වීර්යෙන් යුක්තයි. එයා නිවනට යනවා. හැබැයි දවසින් දෙකෙන් නෙමෙයි. කලක් අකණ්ඩව කරගෙන යනවා. ඉතින් ඒ නිසා අහිංසක අය වැඩ කරන විදිහට අහිංසකව කලබල වෙන්නේ නැහැ. අහිංසක අය චණ්ඩි වැඩ කරන්නේ නේද? අපි අහිංසක අය විදිහට අර ඉබ්බගේ ගමනෙන් යන්න පටන් ගමු. ඉබ්බ රේස් එක දුන්නවනේ. ඉබ්බ රේස් එක දිනනවා. ඇයි දිනන්නේ? එයාට වෙහෙස නෑයගේ ගමන. වෙහෙස නැති නිසා වෙහෙස නිවන්ට යට උමනා නෑ. කලබලෙන් දුන කෙනාට වෙහෙස නිවන්ට සිද්ධ වෙනවා. අපි අහලා තියෙනවානේ. හාවයි ඉබ්බයි රේස් එකක් දිව්වා. හාව එයාගේ සුපුරුදු ගමන ආරම්භ කළා. පිම්මට දෙකට පැනගෙන ගියා. එයාට 아무තු අභියෝගයක් තිබුණේ නැහැ නේ හාවට. ඉබ්බත් එක්ක හාවට අභියෝගයක් නැහැ නේ. නේද? එයා තවත් හිතට ගත්තා. හිතට අරගෙන තිබරතර වේගෙන් පැනගෙන ගියා. ටික දරක් යලි මහන්සිය වටපිට බැලුවා ආව පේන ඉබ්බා පේන තෙක් මානක නැහැ. එයා බොහොම ආඩම්බරෙන් දිනුම් කනුව පෙනිපෙනීම ඉබ්බට ඔච්ච ඔච්චමටත් එක සරදමටත් එක හාන්සිලා හිටියා. වෙහෙස වැඩි කරන නිින්ද ගියා. ඉබ්බා ඉබි ගමනෙන් එද්දිත් හාවන් නිදි. ඉබි ගමන නිසාම නිදි නිින්ද ගියා හාවට ඇහැරුණෙත් නැහැ. එයත් හා ගමනෙන් ආවනම් නිින්ද ගියකට ඇහැරිනවනේ. බලන්න ඉබිගමන කොච්චර ආරක්ෂිතයිද කියලා. වටපිටාවට කලබල වෙන්නෙත් නෑ නේද? ආගමනෙන් යන කෙනාට වටපිටාවේ ඔක්කොම කෑ ගහන ඒ සද්දෙට කලබල වෙලා කරදර කරනවා. ආගමනෙන් ගිය අය තමයි ප්‍රශ්න ඔක්කොම කලබල වෙලා මුකුත් කරගන්න බැරුව ඉන්නේ. ඉබි ගමනට කරදර නෑ. ඇයි ආ යනවා තේරෙන්නේ නෑනේ කාටවත්. ගහක් පළකොත් හෙල්ලෙන්නේ නෑ. පාඩු යනවා. ඉතින් ඒ වගේ හාව ඉබ්බද කෑතින්ම හාව. ඉතින් ඉබ්බට ගානකුත් නැහැ. ඉතින් යාට දිනුන ආසාවකුත් නැහැ. ඒක ගමන යන කෙනේ කරන්නේ. හාව ඇහැලා බලමු ඉබ්බ දිනුම් කනුවට ගිහිල්ලත් ඉවරයි. ආන් ඒ වගේ තමයි මේ අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න අදි තක්සීරුන් යුතව වාසය කරන අයට සිද්ධ වෙන්නේ. ඉතින් දහම් දැනුම සහ නොයෙකුත් සමහර දේවල් මුල් කරන් සමහරව කලබල කරගන්නවා. අනවශ්‍ය විදිහේ බය නැති ගතියක් ඇති කරගන්නවා. ඊට පස්සේ අධික වීර්යයට ඇති කර ගන්නවා. කලබල කරගෙන උත්සාහ කරනවා. ටික වෙලාවකින් සිත කය දෙකටම මහන්සි කරගන්න බෑ. විනාඩියක් භාවනා කරගන්න බෑ. ඉතින් ඒ ඊට පස්සේ අතහැර ගන්නවා. කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතින් එහෙම කරගන්න නැතුව අපි තේරුම් ගන්න අපි මහා හයියත් ඉතින ජව සම්පන්න කට්ටිය නෙවෙයිනේ. අපි මේ බොහොම අමාරුවෙන් භාගතුන් වහන්සේ පිරිනොම් පාලා ගොඩාක් කල් ගිහිල්ලා තමයි අපට මේ ධර්මයේ මුණ ගැහුනේ. අපි මේ ආයු වර්ණ සැප බල කියන මේ සැප සම්පත් වල පිරිහුණු යුගයක ඉන්න අය නේද? දැන් මේ යුගයේ අපි අහලා තියෙන ප්‍රඥාව දුර්වලයි කියලානේ. නේද? මේ යුගයේ ප්‍රඥාව දුර්වලයි කියලා ඉඳලා තියෙන්නේ. ප්‍රඥාව විතරක් නෙමෙයි. මේ යුගයේ ආයු වර්ණ සැප බල කියන හතරම දුර්වලයි. ඒ හතරම දුර්වලයි. ඉතින් නිසා අපි හාවෝ නෙමෙයි ඉබ්බෝ වගේ. අපේ ගමන ඉබි ගමනෙන් යා යුත්තේ. ඒ නිසා අඛණ්ඩ ගමනක් හිමින් ගමනක් යන්න. එයා දිනනවා. එයා පරදින්නේ ඒකට කියනවා ආරද්ධ වීරිය, ඇරඹෝ වීරිය. ඇරඹෝ වීරිය හැමදම පවතිනට නම් ඇරඹූ වීරිය පවතිනට නම් ඒක අධික වීරියෙන් නොවිය යුතුයි. හීන වීරියනුත් නොවිය යුතුයි. මධ්‍යස්ත වූ වීරියක් තියෙන්න ඕන. අධික වීරිය ස්වල්ප වේලාවකින් බිඳ වැටෙනවා. හීන වීරිය ස්වල්ප වේලාවකින් හැකිලිලා යනවා. මධ්‍යස්ත වීරිය දිගටම පවතිනවා. පරමාර්ථය ඉටු වෙන තාක් පවතිනවා. ඒක බිඳින් නැති බල සම්පන්න, ජව සම්පන්න දෙයක් බවට පත් වෙනවා මධ්‍යස්ථ වීර්යයෙන් වාසය කරනවා. ඉතින් නිසා අපි අපේ ස්වභාවය තේරුම් අරන් අධික වීර්ය අතහැරලා හීන වීර්යයත් අතහැරලා ඒ මධ්‍යස්ථ වීර්යෙන් යුක්තව මේ ගමන ආරම්භ කළොත් පටන්ගත් වීර්යෙන් යුක්ත කෙනා බවටපත් වෙනවා. පටන්ගත් වීර්යෙන් යුක්ත කෙනා ඇවිදිනකොට වේවා හිටගෙන ඉනකොට වේවා වාඩි වෙලා ඉනකොට වේවා නිදා නොගෙන සැතපෙලා ඉනකොට වේවා කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක හිතට ආවොත් ඒවා දුරු කරන කැමැත්තෙන් වාසය කරන්. ඒතර එයා ඉවසන්නේ නැහැ. විතරකක්ම ඉවසන්නේ ඉවත් කරගන්නවා හිතෙන් ඒක. ඉඩ දෙන්නේ නැහැ ඒක හිතරක හිතේ තියෙන්නේ. දුරු කළා දානවා. ඒක අභාවයටපත් කරනවා නැති කළා දානවා. ඒ විතර්කය යලි හට නොගන්නා දෙයක් බවට පත් කරනවා. එබඳු ස්වභාවයෙන් යුක්ත කෙනා භාගතුන් වහන්සේ කියා දෙන විදිහට කෙලස් තවන වීරින් යුක්ත, පවට බයෙන් යුක්ත, නිරන්තරයෙන්ම ඇරඹ වූ වීරින් යුක්ත වූ කෙනා බවට පත් වෙනවා. ඔහු නිවන් මඟට පැමිණ නිවන් මඟ වඩා නිවන් මඟ සම්පූර්ණ කොට නිවන අවබෝධ කොට පිරිනුවන් පාන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපි ඔබට සෙත් පතන්නේ අන්නේ බඳු මහා අග්‍ර වූ ප්‍රතිලාභ ලබන්ට ඔබට වාග්ය උදා වේවා සාදු සාදු සාදු